සූත්‍ර අතුනමේ අගෝස්තු මාස 17 වෙනි සතිපිටා. සූත්‍රයේ 16 වෙනි දේශනය. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි අපි දැන් වේදන සූත්‍රයේ ප්‍රශ්න ගණනාවක් විග්‍රහ කරලා තියෙනවා. ඒ සෑම ප්‍රශ්නකින්ම ඒ ප්‍රශ්න කරු පිළිතුරු දෙන්න. ඒ කලින් සමග ඒ ඔක්කොම යොදලා තියෙන්නේ අපිට හිතන්න බැරි දෙයක්. හිතා ගැනීම සඳහා අපේ සිත් අවදි කරන්න අප විසින් හිතේ ගත්තා. තමයි ඒ අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට ඒ උදව් අවශ්‍ය වෙන කතිහාද නිරන්තරයෙන්ම ජීවිතේ ගැස්මක් එක්කයි ජීවත් වෙන්නේ. ඒ ගැස්ම එක එක ආකාරවලින් වෙනවා. බොහෝ වැඩි වෙනවා අද වෙනවා. ඒකට යන්නේ මාත්‍යලා යම් ප්‍රමාණකින් ඉහළලා ඉන්නේ. හැබැයි ලාවට අපේ කම්පණය වෙලා මහා දෙදරිල්ලක් මේ ගැස්ම බය මිශ්‍ර බය සම්බන්ධ කරගත්ත ගැස්ම. මොකක්ද දැනද මේ බය වෙන්නේ? මොකක්ද මේ බය? හැම වෙලේම කොයි දෙයක් හරි අමුතු සමාහට හොරු පුරුදු නැති අමුතු දෙයක්. සමාහට වැඩි ගැනීමක් නැති සිද්ධ හැදී අර ගැස්ම උපදින. ඒ ගැස්ම ඉපදීමේදී අපි සෑහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන ඒ වගේ කලාවේ ඒ අවස්ථාවේ ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන ඒ ගැස්ම නවත්තා. සංකේත නවත්න්නේ. ඒක ඒ විදිහට සංසාරේ කොතනකම සතාට තියෙන සතාගේ මනසෙන් නිසාද සාහාරවල ඒ ගැටේ මේ ජීවිතයත් එක්ක තියෙන යම් කිසි දෙවිච්ච ගැටයක් ඒ ජීවිතයත් එක්ක බැඳිච්ච ගැටේ කියන්නේ මොකද්ද අර ජීවිතේ සංවිධානය කරලා දෙලි කරලා අරගත්ත කාමපහ ඉතින් ඒ හැම වෙලෙම මේ කාමපහින් අයින් නොකරන්නට ඒ කාමයේ ගැටේ ආන්දරේ ගැටේ මේ ඇල්ලීම නිසා මේ ඇල්ලීම නිසා අපට බෑ ඇල්ලීම නවත්තන පැත්තට අයිතිවාසිකම් ලබන්න. ඒ සහනන්න. මේක අයත් දේවල් අල්ලන. මේ අපි මේ ජීවිතයේ ඇල්ලීම කියන කතා කරන්නේ මොකද්ද? ඒ පහේ ඇල්ලීම. අපි මෙන්නේ කරන්නේ. ඒ පහේ ඇල්ලීමයි මේ අපි යම් කිසි භාෂාවකින් නිගමනයක් ගන්නේ අපි මේකට බොහොම ලැබියාවක් තියෙනවා අපි කියන කෙනෙකුට එහෙම එකක් නැහැ. එහෙනම් අපි කියලා කෙනෙක් අත්දැකලා අර කාම පහ විතරයි. ඒ කාම පහ ඇලීමට අපි කියනවා මේකයි මේකේ අපිට හොඳ බඩි සිද්ධාස්ලා. ඒලන්ද බඩි කියන්නේ අර යම් කිසි අහිතකර ස්වභාවයක් කෙනෙකුට අර කාන්දම බලවත් ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙනවා ඇලීමට බැඳී ගන්නවා. ඒ ඒ ක්‍රියා ඒ ආකාරයේ විකලා අපට මේ කියන මොහො වේගසුන් ගතියක් මතකන්න ඉවසිල්ලක් නොදෙන මේ හැඟීම් වලින් නිදෙන අපිට කියන්නේ බුදුරජාණන් මේ රක්තියේ බලවත්කම නිස්සාරණය වෙන මේ ගැස්ම බය ආදී දේවල් වලින් පීඩා නොවිඳ ඒ සත්‍යයෙන් අයින් වෙන්න අර ශක්තිය නැත්නම් ඉතිහාසන බැඳීම් කියන මේ ආන්දම ඒ බලය අදුකරන්නේ අපිට නිකම්ම බෑ. දැන් කාරණා අපිට කියලා තියෙනවා. දැන් එතන යන්නේ කොහොමද කෙනෙකුට නොදෙන්නේ බෑ. ඔතන සර්වේ කියනවා නැත්නම් දෙවියන් තියෙන දිවස් කියන්නේ. අනිවාර්යෙන් අර තමන් මේ සිතිවිලි මේ ආකාරයෙන් හිතපුවා මේක බහිනේ කියලා හොඳට ඔබ්සෙස් වුණාට පස්සේ අන්නේ කාරණේ සමා ලැබෙන්නේ ඒක තමයි. දැන් ඒ උනන්දුව ඒ කියන්නේ පුරෝගෝ තමයි විදිහට ඇති කරවන්න කර්ම දෙන්නම මේ වේදාල සූත්‍රයේ මේ ප්‍රශ්නාවලිය ඉදිරියට. එද අපි විපාර අහත සත්‍යය මොකද්ද? මේ ජීවිතයේ ආයිෂේ නැත්නම් ජීවිතයේ පැති දෙක. උස්නේ සෝෂය විසින් මේ ජීවිතය හදවනවාද? ආයුෂය විසින් මේ ජීවිතය හදවනවාද? වේදනාව හදවනවාද? නැත්නම් වේදනාව දැනගන්න වෙනම ධර්ම ස්වરૂපයක් තියෙනවා. ඒකයි මේ පාඩම කතාව. ඒක අපි කියනවා යම් කිසි ක්‍රියාකාරීත්වයක් අපතනදී නැති ඒක තමයි ආයුෂය කියලා කියන්නේ අර ඉන්දියානු ක්‍රියාකාරීත්වය. අපි ඒක කලින් තෝරලා ක්‍රියාව පවතින නිසා ඒක තමයි ආයිසි. ඒ ක්‍රියාව පවතින නිසා ඒක ඒක ආයිසි වශයෙන් ගන්න අතර ඒ ක්‍රියාව සංවිධානය කිරීමට උස්මත්ය ගෞරවය. ඒකට ඒ උස්මත්ය තමයි අර වේදනා වනිස්සාරණය කරන්නේ. ඒකට ඒ <clears throat> උස්මත්ය ඊට අනුව කරන ක්‍රියාවයි. කියන මේ දෙකෙන්ද අපි මේ දැනීම සංවිධානයේදී කියලා නෑ. අහන ඉතර පිටන නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද ඔබ කරේ? දැන් අපි ඒකට ප්‍රධාන නිදර්ශන තුනක් දුන්නා. අපි දැනීමේදී ඇස ක්‍රම කරනවා ඇසේ සියලේ. ඒක කරාප නැත්නම් පරමාණු අප්‍රමාණ විඳින්නේ ඒ දර්ශනයට අයිති නිඳන ස්වરૂපය මත කරනවා. ඉතින් ඒක ඒ ක්‍රියාව කිරීමේ සුදුසුකම මොකක්ද? සිතේ විස්තරයෙන් කරපු බැලීමට යොමු කරවපු ක්‍රියාව. මේ සිද්ධිය. ඉතින් ඒක කිසිය දෙන්නේ ඒක නැති කෙනෙක් කරා. ඉතින් ඇහැට ඉන්ද්‍රියයේ ඡායාවක් ලැබුණා. මේ ධර්මයේ සිටී වැඩ කරලා අපට වේදනාව දැනෙන්නත් සත්‍යයෙන් තියෙනවා. වේදනාව දැනෙන්නේ වෙන ක්‍රමයක් ගැන අපි දාස්තුවා. මනෝභාවයේ මොලේ අර සිතට අර අසංකාර සසංකාර කියන සිද්දේ වේද අපි මම ඉස්සර කළා කියදින්ද ඒ සසංකාරී කියන්නේ අර ඉන්ද්‍රිය ප්‍රකාරයෙන් හොඳටේ පහළ වෙන චිත්ත වේද අසංකාරී කියන්නේ ඒ අවස්ථාවේම මොලේ තියාගලා හඳවට කරා එන විද්‍යුත් වේගය අර සිත්තේගේ සිතට මිශ්‍ර වෙනවා. අන්න එතකොට මේක දෙගුණ ශක්තියෙන් දෙගුණ කරපුවාම මේක අපිට දැනෙන්නේ කියන එකයි ඔන්න ඒක. ඔන්න ගියපාර ඒ දේශනාව කරපු සතර ඒ ගැන මම කියනවා හොඳට පුළුවන්. ඒකට ඒ කිව් රටාව ඒ කොටස් තුනක සම්බන්ධතාවයකින් මිනිසාට දැනීමක් වෙනවා කියන එකයි තෙන්නේ. ඊළඟට අද තෙන්නන අදහනවා වෙනස් ප්‍රශ්නය. මොකක්ද? කෙනෙක් මැරෙන. ඒ වගේම බෞද්ධ දර්ශනයේ තිබෙන බෞද්ධ විද්‍යාව තුළින් තෙන්නනවා මේ සිත නවත්තලා ඉන්න විරෝධ සමාපත්තිය කියලා එක්තරා විශේෂ ක්‍රියාවක් දී. චිත්ත දීනිය ලබාපු නැත්නම් කරගත්ත ඒ අයට විතරක් කළ හැකි යක්. එතකොට ඒ මරණය ඒ කියන චිත්ත නිරෝධය. කියන දෙකේදීම චිත්ත නිරුද්ධ වෙනවා. චිතේ නිරෝධය දෙකේම සිද්ධ වෙනවා. දැන් ඒ කිව්ව සමාපත්තියේ ප්‍රයෝගික එක්කනාද සිත වැඩ කරන්නේ. අර මෙහෙත් එක්කනයි සිත සම්පූර්ණ වෙරයි නේද? ඒක මෙතනදී මේ හාමුදුරුවෝ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ අර කලින් ලහද ප්‍රශ්නයක් එක්ක සම්බන්ධ කළයිට වඩා පහළ දර්ශනයක් ඉදිරිපත් කරන්න තමයි හාමුදුරුවන් අවදි කරගන්නේ මේක. ඒක අපි මරණය ගැන කතා කරනකොට ඒක සියලු අයිතිවාසිකම් නැති බවක් දන්නවා. ඒගොල්ලෝ විදේශ සමාපත්තියේ සංගීත රහතන් වහන්සේගේ මොනම ක්‍රියාවක්වත් නැහැ නිකන් ගල් සුවක් වගේ ඒ පිළිච්ච කාලේ ඒවා සහපල හැටි මනන්දක් බැරි ඒ පිළිච්ච කාලෙම තියෙනවා ඉතින් සම්මිතහ ඒ දෙකේ වෙනසට කරුණු දෙක කරුණු වෙනකයි කරන්නේ ඒ වෙනුනේ පරිසම්පේ අපරිවා නරේකලාලු ආයුෂ මේ මනස සංකාර චිත්ත සංකාර කාය සංකාර ඒ දෙකම නෝ භාවය ඇති වෙනවා ඒක ඒ කර්ම ටික කොහොමද මනස නරේකට දෙකෙන් සිද්ධ වෙන්නේ ඒක කාය ප්‍රේතාවට උත්කම්ද ක්‍රියාව ප්‍රේජහලි නෙමෙයි බලන්න අතුලෙන් හරිදේ ඒ ක්‍රියාව සංවිධානය කිරීමට අවදි කරවන්නේ රූප කලාපවලින් සකස් වෙච්ච ජන්තු දෙලු දුරු දෙලු ඒ ක්‍රියාව පිළිබඳව ජන්තුන් හරවත් සරල සමරිත් කොටස්තු ඒක අවදි වෙලයි ඒක ප්‍රියාවට වැටිලයි ප්‍රියාවක් සම්බන්ධයි ඒකට දැන් කාය සංස්කාර වලට මේ අර්ථකථනයක් හදේ ඒක ප්‍රියාවක් ඒක ඒ ප්‍රියාව ඒ ආකාරයේ සිදුවෙන්නට වෙන කොටසක් ශරීරයේ ප්‍රයෝජන වෙලා දෙනතර ඒ කතාව කිසිම විදිහට ಋಷಿಗಳನ್ನು ನಿಷ್ಠಾಜನೆಯು ಚಿತ್ತ ವೇದ ಚಿತ್ತ ವೇದಕ್ಕೆ ವಚನ ಹಾಕಿರ್ತಂತೇಳಿ ಸೂಕ್ಷ್ಮತ್ವ ಸೂಕ್ಷ್ಮತ್ವವು ಗಂಭೀರ ವ್ಯಾಸದಲ್ಲಿ ಮತ್ತು ಸಮಾನವ ಸೂಕ್ಷ್ಮತ್ವ ಆವಕ ಸೇರಿ ಅದು ಗಂಭೀರ ಜಾತಗಳ ವ್ಯಕ್ತಿ ಆವಕ್ಕೆ ಯಾರು ಎಂಬುದನ್ನು ಇತರದಲ್ಲಿ ಸಂಕಲ್ಪ ಸಲಹೆಯಿಂದ ಕಲಿಸ್ಕಿತ ಬಹಳ ಮಹಾ ಬದಿ ಎಡಕ್ಕರಂದ್ರೆ ಯಾರು සාමාන්‍යයෙන් වෙලාවට අමාරුයි. යානිකන් ඒකට අද දුන්නේ ඒක කරගන්න යා මොනවා හෝ ඒ මත්තන් වර්ගය පාවිච්චි කරනවා. ඉතින් අපි පුළුවන් වෙනවා අර කලින් අර මොනිට කොටස් කරගෙන යන්නේ කරගෙන අර ධර්ම කියාවට ඉතිරිපත්. ඒ කියන්නේ මොකද්ද? අර සිතේ නිස්සාරදේ වෙන. අර ඒ සිද්ධාන ගේන අර ගොන්තුන නෝලා වේගය දැක්ක අදිස්ස ඒක නිකුද්දලේ නිකුත් දාලා අර ජීවවල තියෙන කොට අවබෝධ කරගන්න කිසිම විශ්වාසයක් උත්සාහ කරන අර සිත්තල්ලත් යන්නේ අන්න ඒක සම්මුතිය මොකක්ද අපි සාක්ෂියක් වශයෙන් අපේ සිිතේ වේගවලින් හලන අර්ථයක් වෙනම කරන්නේ ඒක සෝත ප්‍රමෝහ සමෝලවල කියන ඒ ආකාශ ප්‍රත්‍යක්ෂය විරාමක සිද්ධියක් ඒක විවාහයක් ඒක සිතෙන් වෙන ඒක නැත්නම් සම්මත සිදුවෙන එක. අපිට ඒක රාජ්‍යයෙන් බහිර වෙනවා නේද ඒක සිතෙන් වෙන්නේ ඒ කාර්යයේ වෙන තමයි සත්‍යද. මොකද මේ සත්‍යය අර සිතේ නිස්පාදනයේ සත්‍යය අපේ සිතේ වායුවට දෙන්නේ සිතේ ප්‍රමාණයට හිච්චක ප්‍රදේශ සිතේ වායුවෙන් කෙරේ. ඒක තමයි සම්පූර්ණ. ඒකත් අර සිතේ වායුවෙන් ಇದಕ್ಕೆ ನೆನಪಿಸ್ಕೊಳ್ಳೋದು ನಿಮ್ಮ ಕಾಯ ಸಂಸಾರ ಸರಿ ವಸ್ತು ಸಂಸಾರಗಳ ತಿಂದು ವಚನ ಕೇಳಿಬಿಟ್ಟು ಇದ್ದಾಯಿದ್ರು ಏಕದ ಸಹಾಯಕನಿಗೆ ಕ್ರಿಯಾಕರಣ ಇದ್ದಾಯಿತು ಅದಕ್ಕೆ ಸಂಗಾಯಲ್ಲಿ ಈ ವಚನಕ್ಕೆ ಕ್ರಿಯಾಗಿದೆ ದೇವರಲ್ಲಿ ಏಕಕರಣ ಶಿಕ್ಷಣದ ಪರಿಸ್ಥಿತಿಗಳನ್ನು ಸಹ ಹೇಳ್ತಾರೆ ನಾವು ಈಗ ಇವತ್ತು ಮನಿ ಸಂಘ ಸುತ್ತು ಸಂಘ කිසිම දෙයක් සහය කරන්නේ. ඒ යාක ඉගෙන ගන්න සහය. ඒ චන්ද්‍රම චන්ද්‍රමගේ සූර්ය අර යාගේ සතුන ජීවිත පිළි කලතුන වර්ග පහක ක්‍රෝණ සංකප්පලාදීන හමුන් අර කියන කිසිම එකක ආකාරවලින් එකක ප්‍රමාණවලින් එකක ප්‍රමාණවලින් විදිහට කරනකොට අර ඒ වගේ ක්‍රෝණ සත්‍ය සාප සත්‍ය තමයි අර දවස. ඒක ඒනයි ඒකේ සත්‍ය ස්වરૂපෙන්ද අනුයි අර පුද්ගලයාගේ සිතිවිලි වල වේග ස්වરૂප. බලයෙන් ඒ දුකලකම් සමලකම් සුබකම් නරකම් එක්කෝම අර තමයි ජීවිතය කියලා සකස් කරලා තියෙන රසයම අත්‍යවශ්‍යම දෙයක් සංකප්පලා තියෙන කියලා දෙන්නේ ඉන්න ගාඩේ ආ ප්‍රොබ්ලම් වලින් పెద్దలైతే ఒక చేయడం దాన్ని కుటుంబ వర్గాల కాండం దీనికి ప్రత్యేక ప్రత్యేక హద్దు ప్రత్యేక చర్య చేయడం వల్ల చేసిన కర్మాన్ని చాలా సంపత్తిగా విద్య చేయడం ಅದನ್ನು ಇಲ್ಲಿ ಈ ವಿಷಯಕ್ಕೆ ವ್ಯಾಖ್ಯಾನಿಸಿ ಅದು ಎಲ್ಲ ಅದನ್ನು ಲೇಪಿಸ್ತಾರೆ ಈ ಜೀವಿಕೆ ಐನೂರು ತಪಸ್ಸು ಕಟ್ಟ ಸರಿ ಇದನ್ನು ತಪ್ಪು ಹಾಕಬೇಕು ක්‍රියාව සතිය සිටින ඔක්කොම අපි විසින් කරන දේ හැටියෙන් තමයි අපි දන්නේ අපි කියන්නේ නමුත් ඒ කුණු සිට සබහන බව ඒක සහජ බව අපි දන්නේ ඒක පිට බහවෙන්නේ කියන්නේ පිට බහවෙන්නේ අර ඉන්ද්‍රියන් ගොඩවලා තියෙන ආයතන වල ඉන්ද්‍රියන් ගොඩවලා තියෙන ආයතන ගැන කතා කරනකොට ඇත්ත ජවීමේ ක්‍රිස්තියානි ස්ථාපනය කිරීමට අර අර දීපකලාප ස්ථාපන එකම හැදලා තියෙනවා. ඒක අපි ඉන්ද්‍රියයේ අහත කියන්නේ බහ. තමයි ඉන්ද්‍රිය ශක්තිය වෙලෙත් ආයතන. එතන තමයි යාරු හොඳට තහපත් කරන්නේ. අන් දැන් අනිත් කොටස් වලේ දහකේ කියන්නේ හදිසි ශාලාවක් ලබන්නේ දෙන්නේ හැදලා තියෙනවා අර පූජා. ඒකට ඒ ක්‍රියාව අපේ කෙරේ නැත්තම් ඒ අමෝ ජනක ක්‍රියාව කරන්නේ නැත්නම් සුපත් පහවෙන්නේ. ඒ ආකාරයෙන් කෝණ කරන ඒ ක්‍රියාව කරන්නේ නැත්නම් සුපත් පහවෙන්නේ. ඒක බාහිර ලෝකෙන්නේ අපේ මේ ශරීරයෙන් සතු කරලා ඒ බාහිර ලෝකයේ තරංග හෝ මොනවා හරි සම්පතල ජීවිතයට සත්‍ය කරලා අර වේගය නැති කරලා ක්‍රියාවට නගන්නේ සුබෝතෝයි. ඒකෙන් කියනවා මේක ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඒ තමයි අපිට සත්‍ය කරන එකක් තමයි සත්‍ය කරගෙන හිතපත දුකේ සත්‍ය කරගෙන අර ලයිට් එකේ පොවල් මේකේ මුන්නේට කරන්නේ මේකත් අනේ සත්‍යම සත්‍ය කරගෙන අපේ මේ සිත්ය යෝගය ඒ සත්‍ය දෙන්නේ ඒ ආයතනයක් නැත්තම් කෙනෙක් ඒක දැන් ඒ සත්‍යකමීව කියන්නේ අර සිත්ත්ව විරුද්ධ වස්තු විරුද්ධ ස්ථානයේ චිත්ත සංඛාරය තියෙන්නේ ඒ චිත්ත සංඛාරය නැතිවෙච්ච හැටිනේ අර ඒ සත්‍ය දැක්කම ධර්මයේ ඒ වෙලාවේ අර චිත්ත මානසිකාටි චිත්ත වෙලාවක් කරා පිළිකරක් දෙන්නත් තියෙන්නේ අනිත්‍යයෙන් යහම රස දිනාවේ ඒ ජීවිතේ කපිනේ. ඊළඟට කියන්නේ මොකද්ද? අර ඉන්ද්‍රියන්නේ ඉන්ද්‍රියන් කියන්නේ අර අසෝකමනසේ ගොඩලා තියෙන ඒ රූප කාම ශබ්ද කාම ගන්ධ රස ශබ්ද කියන කාමයන් යද්දෙච්ච ඒ ආධිපත්‍ය වල ඒ ඔක්කොම අසුලයි. ඒක අසුලයි කියන්නේ මොකද්ද? ඒ අසුලයි කියන්නේ ඒක ගැද්දලා තිබිච්ච ඒක ශක්තිය දෙනු කරන පිට කරනවා ක්‍රියාව තමයි. ඒක හිතන්න. ඉන්ද්‍රියන් කියන එතකොට තම තේමන්නේ වස්තුවේ පිළිච්ච. අයිතිවාසිකම් ක්‍රියාකාරී බලය ඒ සියලු ක්‍රියාකාරකම් එතනින් ගන්නවා. ඒක දැන් අපිට තේරෙනවා හොඳට. අර අපේ කරත්වයේ අපි අරගෙන තියෙන මේ තේමාත්මක නෙවෙයි. සම්පූර්ණ නිතරම කල්පනා කරනකොට ඒවා එකක්වත් බොරු කරන්න බැරි නිසා. ඒකයි ඒකේ විශේෂත්වය. ඒවා එකක්වත් බොරු කරනවත් ඒවාගේ මේවා දුර දුරකට සෙල්ලෙන්න බැරි නිසා මේක ඔස්සේ ගමන් කරනකොට මේක ඔස්සේ ගමන් කරනකොට තමයි පිටින්හි අර තේ බලාපොරොත්තු අර ජීවිතේ පිළිබඳව තමයි වැඩ කියා ගැනීමට දඟලන දඟලන ඉන්නේ. වගකීම් ධාරාව වෙන තමන්ට කරන්න කිසිම දෙයක් බැරි නම් අහතිනේ අනිත් ඊළඟ වලට උත්සාහදාගෙන ඉන්න වගේ මේ ඒ පුද්ගලයාට ඔක්කොම ඉස්සරහින් ඉන්න අපට හම්බෙන්නේ ඒක ඔක්කොම තියෙනවා ගාන කරනවා හදාගෙන ඒක පරම්පරාව යාගෙන අර මේක කොහොමද දැන් ඒකට කිව්වොත් ඒක හරියට කිව්වට විදුලා දානවා දැක්කට අපල්ලි නැහැ අන්න එහෙනම් පස්සේ අපේ ජීවිතේ තියෙන අපිට ඔක්කොම ඉස්මතු කරනවා නැති බවට කරුණිකව සමාජයට එක්කත් එපා. පොදුයි දැන් ගොඩහන් ඉන්නවා ඉති සබක් නෑ මොනවාද මේ ඔක්කොම අයින් කරන්න මේ බුදුහන්තුගේ කතා. ඒ ඉන්න පුළුවන් ටික තියෙනවා ඒ අනවශ්‍ය කරාවින්නේ ඉතින් වැඩක් කරාවින්නේ සමහත් මේක අපිට හිතන්නේ මෙච්චර කරුණු දෙන්නවා නමුත් මේ කරුණ අසන්නේ ඒ තරම් ඒවට ඉදමුදම ගැටි අපේ ජීවිතේ අර අපේ දෙකෙන් අනිත්‍යත්වයට බලපාන ක්‍රියා වේගයෙන් මේ ගැන හිතන්නවත් දෙන්නේ. අන්නේ හිතන්නේ ඉඩ කඩ ලබා ගැනීමයි අර පුද්ගලයා ප්‍රතිපත්ති දර පුද්ගලයා සිත්පත්යේ භංගයන් කියන්නේ මේවා පිළිබඳව හිතන්නේ ඉඩ කඩ ගැනීම. අන්න මරණයේ විස්ස ලක්ෂණය අන්න මරණ ලක්ෂණය. ඊළඟට අර සංඥා වේදයට නිරෝධය. අන්න සංඥා වේදයට නිරෝධය කියන්නේ ඔය නිරෝධ සමාපත්තියට නිරෝධ සමාපත්තිය කියන්නේ එක්තරා චිත්ත පාලනයක චිත්ත පාලනයක එක්තරා සිල් අවස්ථාවක් සිල් අවස්ථාවක් අධ්‍යයන ඒක තමයි අන්තිම සිල් අවස්ථාව චිත්ත පාලනය ඒක චිත්ත පාලනයේ සිල් අවස්ථාව තෙන්නන්නේ මෙරිච්ච පුද්ගලයක ස්වරූපය හැබැයි චිත්තපාලනේ කියන එක අපි දැන් මතක් කළේ පස්සේ ප්‍රයෝජන ගන්නවා. දැන් මේ නිරෝධයට මේ සංඥා නිරෝධයට නිරෝධය කියලා ඒක අවසාන චිත්ත ලක්ෂණය වෙනවා. ඒ චිත්ත ලක්ෂණය දෙන්නඳ කලින් මේ සත්‍යයට පත්‍යම ඒ ඉස්සනය සම්පූර්ණයෙන්ම තමයි සිතිවිලි දුරු කිරීම සඳහා ප්‍රමාණිකව හිමි හිමි දුරු කිරීම සඳහා ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන එක්තරා චිත්ත මට්ටම් වල සියුම් ස්වභාවයන් අල්ලාන්නේ ඉන්නේ. දැන් මේ සියුම් ස්වභාවයෙන් මොනවද? කියන්නේ කිව්වේ අර ධර ස්වභාවය. ධර ස්වභාවය කියන්නේ දෙවේක පැවතුණු ස්වરૂපය සත්‍ය. දැන් දෙන්නා වූ සිතිවිලි මාර්ගය. ඒ දරෝකම් ඔක්කොම අධිකර කර අධිකර කර එනකොට චතුර්ථ ධ්‍යානයට සමාවෙන්නේ. හතරවෙනි මට්ටමට එයාගේ ආස්වාද ප්‍රසආසයට දැනෙන්න කියලා ආස්වාද ප්‍රසආසය ඒක වෙනකල් මේ ආස්වාදේ මේ ප්‍රසආසය කියලා ඒ තරම් චිත්ත වේදේ සිංගල ඒකට දැනෙන්න දෙන්නවා අපේ හොඳට තියෙන ක්‍රියාකරන චිත්ත වේදේ තියෙනවා එක එක ප්‍රමාණවල දැනෙන නිෂ්පාදනය කරන මත්තම් අංශක ප්‍රමාණය. අංශක ප්‍රමාණය ඒ ගණන් වලට නැගින කොට ඒකේ ගණන් යනවා. එතකම යාත් ගන්නේ ඒක. එතකොට ඒ සියල්ල දැනගන්න මේ පුළුවන් ප්‍රමාණයක මේ දැනගන්න අපේ ඉන්දියන් දහයේන චිත්ත නැත්තම් තමයි දැන් අපි වල හැම වෙලේම ඒ වැඩ කළා තවත් වැඩි කර ගන්න අපේ ලෝකෙකම තියෙනවා. දැන් තේන්නේ නැති හැටි බලන්න තවත් පහ දික් කරන්න පුළුවන් විතරයි. එන්දේ ඒ හරිය තේන්නේ. ඒකෙන් තවත් දික් ගන්නවා. එන්නේ සීමාවක් නැති ඕන කමක් අස්සේ ගලින සීමාදී මේ දේවල් අපිට නිදාන කරනවා. ඒ වගේ තරහ ප්‍රමාණකින් අපිට ලැබිලා. නමුත් මේ ඔක්කොම නොදැනියන අවස්ථාවකදී තියෙන බව පෙන්නනවා. මේ සමහර ආසාවස්ථාවක දැනෙන්න තියෙනවා. ඊළඟට තමයි අර අභිචී කියන්නේ පෙරලියක් වෙනසක් දෙන්නේ පිටත්තේ. ඒකෙන් සම්මන්නේ වෙනසක් ජීවිතය ඇතුළේ සිද්ධ වෙන වෙනසක් තේන්නේ නැහැ. අන්න චිත්ත මට්ටම දැක්කම. ඒ හැම දෙයක්ම නේ. ඒකට ඒවා ඒ සත්‍යය කොටස් හතරකින් ආකාසානන්ත ආයතන විඥානන්ත ආයතන ආත්ම සංඥායතන මේ සංඥා නාසඤ්ඤායතන කියලා දෙන්නේ. ඒ කියන්නේ ඒ එකම චිත්ත මට්ටම ඒ සත්‍යයට ආවට පස්සේ ඒකෙන් දැනෙන්නේ එහෙම. එයාට කියන්න පුළුවන් ඒවා තමයි කියන්නේ. කාට අංගේ හිතනවා මොකද? මොකද කියන්නේ? කියලා බලන්න. අපිට කියන්නේ මොකද ඉස්සෙල්ලා එයා හිතන්නේ අර විශේෂයක් කියන දේ අපිට ඒක නිසා මොකද නැහැ. හරි. මම කියන්නේ දරිලක් කියනවා. එහෙනම්. ඒක නිහිර දෙයක් නෙවෙයි. ඒක ඇත්තට ආකින් සංඥා. මේ මොනවද දැනෙන්නේ කියලා කියන්නේ. అదే కాయకర్త ఏమిటి యుద్ధకాస్తే దేవుడు హో యావత్కారు హో యాటి యాటి గమన యాటి గమనీಯ ರೀತಿಯ ಸಫಲಕ್ಕೆ ಗಮನೀಯ ಮಡಿಕೆಯಲ್ಲ ಗಣಿಮ ಹೀಗಾಗಿ ಶಿಕ್ಷಣ ಮಾಡ್ತೇವೆ ಬಂದು ಏನಕ್ಕೆ ಮಣ್ಣಿನ ತಂದಿದ ಗಣಿನೋದನ್ನು ಗಣಿನ ಗಣಿನ ಬದುಕೀನು ඒක නිගමනය කියලා කියන කිසිම. කියන එක නම් කිසිම. නමුත් යම් තමයි. එන්න කෙනාට කතා කරනවා. ಸಣ್ಣ ಪ್ರತಿಯೊಂದು ದೇಹ ಅದರ ನಿರೋಧಿಸುವ ಪಟ್ಟಿಯ ಸಮಾಜದ ಹಿಚ್ಚಲ ಚಿಕ್ಕ ಲಕ್ಷಣ ಅವಸ್ಥಾ ಅಸಂಕ ಸೌಕರ್ಯದ ಉನ್ನತಿಗೆ ಉತ್ತಮ ಜೀವನ ಕ್ರಮ ಚಿಕ್ಕ ನೋಡ್ತಾ ಚಿಕ್ಕ ಕ್ರಿಯಾಕಾರಿಕೆ ನಾವು ಚಿಕ್ಕ ಚಿಕ್ಕ ಮುಖಾತ್ಮಕವಾಗಿ ನಾವು ಕ್ರಿಯಾ ಯೋಗನ ಆರಂಭ ನಿಮಿತ್ತಕ್ಕೆ ಆಶ್ರಯ ಕರೆದಿನ ಮಾಡಿ ನಿಮಿತ್ತಕ್ಕೆ ಆಶ್ರಯ ಕರೆದಿನ ನಾವು මනසක ආශ්‍රය නොකනොත් සිතක් නැහැ. ඒකට ඒ ස්වභාවය දන්නවා. ඒක නිසා වේදනා නිමිත්ත තමයි දැන් මේ අත තියෙනක මොකද මේ සංඥා නාසඤ්ඤා කියන අවස්ථාවේ දැනෙන නොදැනෙන මට්ටමින් ඒ දැනෙන්නේ පොඩ්ඩක් දැනෙන්නේ මොකද්ද කියලා. ඒක දැන් ඒ පිටර අපි කියන්නේ තියෙනවා. අපිට අපි දැන් මෙහෙම ගම් දරලා කාලේ අපි ඉන්නවා. අපිට දැනෙන්නේ මොකක්ද? අපි ඉන්න බව දැනෙන්නේ කොහොමද? නේද? අපි දඟලන්නේ මොකක් හරි කරගන්න වේදනාව අපට ඕන දෙයක් ගන්නයි හදා. මේ කරගන්නේ මොකක්ද? වේදනාව. එන්නේ මට ඕනේ. එහෙම විදිහට නෙවෙයි. ඒකද වේදනාව ඒකෙන් සතරකින් ආව ගන්නේ අර ක්‍රියාවල් වලින් උත්සාහ. වේදනාවයි අපි කරේ. එතනින් තවත් ටිකක් එහාට එහාට ගියොත් කල්පනා කරනකොට මේ වේදනාව කියන්නේ මොකද්ද කොහොමද වේදනාව නිස්පාදනය? වේදනාව කියන්නේ නිස්පාදනය වෙන ප්‍රත්‍යය. තේරුම දැනක වින්දනයක් කියනවා එතන තියෙනවක් තියෙනවා. සත්‍යෙම කියනවා මෙතන වින්දනේ සිද්ධ වෙනවා. හැම විශ්නක්කේකින් රිදිල්ලක් නැති. සිත්තිලා රිදිල්ලක් නැති වෙනවා කියන වගේ තමයි සිතෙන් ගන්නන්නේ දැනෙන්නේ. ඒක ඒක බලන්නේ සිතන්නේ ඒ සිත්තර ප්‍රමාණය සිතෙන් උපදින විස්මතේ තමයි අපි ඒක මත හොයන්න බෑ ඒ යම හේන්න බෑ ආදී වශයෙන් වල විගමන දෙන්නේ අර ඒ නිමිත්ත ආශ්‍රිතව උපදින්නේ හිතේ දෙන වින්දන වින්දන අයිතිය අපට හොයන්න බැරි කරුණු වෙනවා දැන් බලන්නකොට මොකක්ද ඒ කරලා තියෙන්නේ ඒ පුද්ගලයා ત્યારે චිත්ත වේගයෙන් නිෂ්පාදනය වෙච්ච උස්වත්ත දීපු බලපාන නියමයි අදවල ජීවිතාවල කියන්නේ මේ දීප ඒක දෙන්න අපිට මේ නිරේධ සමාපatti කතාවෙන් පොළඹනවා ಪ್ರಮಾಣ ವಚನ ತನ್ನಿ ನೀರು ನಿಮ್ಮ ಮುಖರ್ಜನೆ ನಿಲ್ಲಬೇಕಿದೆ ಅದ ಚಿತ್ತ ಹೇಗೆ ಸಹಾಯವನ್ನು ನಾವು ಏಕನಿಷ್ಠಾದದಲ್ಲಿ ಮತ್ತೆ ಸಹಾಯವನ್ನು ನಾವು ಉಳಿಸ್ಮಾಕ್ತೆ ನೀವಿಲ್ಲ ನೀ ಸೇವೆ ಇದ್ದಕ್ಕೆ ನಿದ್ದರೆ ಸೇವೆ ಎಕ್ಕಡ ದೇಶದ ಅಭಿಮಾನಗಳು ಅದಾಗಿ ಪ್ರಯತ್ನವನ್ನು ಉಳಿಸ್ಮಾಕ್ತೆ ಈ ಉಳಿಸ್ಮಾಕ್ತಾರೆ ಬಿಡುವಿನ ಜೀವನ ಈ ಜೀವನದ ಈ ಜೀವನ ಅಷ್ಟೇ ವಿನಯದ ಹಾಳ ಈಗ ಮತ್ತೆ ನಿಂತಲ್ಲಿ ತಾಯಿ ಅಷ್ಟಲ್ಲ මේම මේම මොකද්ද කියලා අපි කියන්නේ බලන්න ඕනේ ඒක ජන්මයේ සමාජයේ සමාජයේ එක්කනට ජීවන එක්තරා ප්‍රමාණයක දැනීම් ස්වરૂප ඒක කියනවා සංඥා සංඥා කියන්නේ දැනීමට බෙදු වෙන කොටස ඒ සංඥාව එක්ක තමන්ගේ සිතින් ඉල්ල සම්බන්ධයි ඒකයි මෙයා මෙයා තාම දැනීමක් වෙන්නේ फिर एक विरुद्ध में कुछ चल गया अरे जमीन मतलब में मुखत निशान एक जमीन में සිතේ ක්‍රියාකාරීත්වය ගැනීම නැතිව මොකද්ද දැනගන්න තියෙන අවශ්‍යතාවය. යන ගැනීමන තිබෙන අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය ප්‍රත්‍යාකාරීත්ව නිස්පාදනය වෙයි. ඒකෙන් මහන්තේ ඒ විද්‍යාත්මක ඉසාවිය බලාගෙන ඒ සීමාව බලාගෙන ධම්මං අත්හරින්න මේ වේදනාව දැන ගැනීමට මගේ සිතේ උපදිනා වූ අවශ්‍යතාවයයි. අන්නේ අවශ්‍යතාවය අයි මොලේකට කියන සංඥා වේදිත විරේ. ඒ හැඟීම ඒ හැඟීම ඇති කරගන්න තියෙන ඉදිරිපත් වීම තමයි තීනෙන් තමයි අන්නේ. අන්නේ කියන සංඥා වේදිත විරේ. සංඥා වේදිත විරේට පත්වීම තමයි ඒ උත්තරය කරන්නේ. සමාපස්තියට සමවදින්න බෑ. සමාපස්තියට සමවදින්න අනුත්වාදී අනාත්වාදී නීතියක් අපිට කරන එක. ඒක තරම්බලයි. දැන් අර තවත් ඉස්සරහට ගෙනියන පිට ක්‍රියා කරන් තියෙන සමුදු ඔහුට වෙන්න පුළුවන් හරි නෑකන් නිසා. කොහොමද කියන්නේ? අපි අලගෙන ඉඳලා ගන්න. නිදා ගන්න කියලා නම් අපි ඇත්තට ප්‍රයෝජනෙ ඉන්නේ. කොයි විදියට නිින්ද යන්නේ. එතකන් අපි අපිට කියාගෙන ඉන්න ඊළඟට අපි දන්නේ කොයි විදියට නිින්ද ගියේ කියලා. මොකද මේ අවස්ථාව අපිට කරන්න බැරි දෙයක් නාගේ ඒකෝන් විරුද්ධ වීමෙන් කරන වැඩක්. ඒක එකට බාර දෙන්නම නිශ්ශබ්දල අපි ඉන්නේ ඉවර කරනකම්. අන්නේ ඒ මේ කියන මෙතනත් වැඩ කරනවා. ඉන්නකෝ විරුද්ධ වෙච්චා ඒ සිතේ සංඥාවේ ගැනීම සිත අයින් කරගත්තට පස්සේ අන්න සිතේක බහකට බහේ. සෙන්දන් අපි අපි කියවා කලින් මරිකෙන නාලේ ජීවිත ඒ සත්‍ය ඇතිවන ඉන්දියාවේ අක්‍රිය භාවය ඇතිවන ප්‍රකාරම් කරනවා. ඒක ආයුෂ සම්පූර්ණම නැහැ. ඒක ආයුෂ කියන්නේ ප්‍රකාරම් කරන්නේ. දැන් ඒ නිරෝධ මාර්ගයේ සංවිධානය පිටක ජහලියක් ඒ මොන කළා ඒ උත්තරයට දැනෙන්නේ නැහැ ඒ උත්තරයේ සිරුරේ අවස්ථාවේදී ඒකෙන් පිළිස්සෙන්නේ අන්න එහෙම අවස්ථාවක් ඒකයි ඒකට කොයි එකකින් දෙන්නේ කියලා දන්නේ ඒක දන්නේ සාමාන්‍ය සිරුරක් ආගෙන මොකද සමහරව මන්තර බලයි ඒ විදිහට අපි අරගෙන අපි ඇත්තටම බලලා තියෙනවා මේ जीव को खटेगा आदमी जीव एक और कई चालू पीछे ನಮ್ಮದಕ್ಕ ಏ ನಂತರ ಬರೆ ನಮ್ಮದಕ್ಕ ಏ ದೇವ ನಮ್ಮದು ಅತ್ಯಂತ ಪ್ರೀತಿ ಆಸ್ಕೊಂಡು ಏ ರುದ್ರ ಪ್ರಮಾಣಿತ್ಯ ಏ ರುದ್ರ ಎಪ್ಪು ಭಿನ್ನ ಕಾರ್ಯನು ಎದುರು ರುದ್ರ ಕಡೆ ಯೋಜಿನ ಜಾಗಿ ಹಾಗೆ ಇದೆ ಸುಂದರ ಯಾರು ಏ ಯಾಕೆ ನಾನು ಇದನ್ನು ಸಾಮಾನ್ಯ ಜೀವನ ಹೇಳ್ತಾರೆ ඒ ප්‍රතිති දින්වෙන් නැතිච්චේ ඉන්න පුළුවන්කම මේ රසායන ක්‍රියාකාරීත්වයන්ගේ පාලනය ගත්ත හැටි පුළුවන් කියන එකයි අපි ඒක දැන් මේ නිරෝධනාපත්‍ය භූමි තුලලා ඒ දුක පිටින්ම ඒ අවස්ථාන් දක්වා හොයා දෙන බුද්ධ කාලේ පිටිලා නැහැ. පිළිවෙල වල කාලේ පිටිගල් තැන් වලින් සිද්ධ කරගෙන මේ සාස්තම්මලා ඒක පිටින් දෙවියලා බලනකොට මේ සංඥාක්ෂේ වලින් සංඥාන්තනම සාපන්නවන පිළිවෙලින්. මේ ඒකේ තමයි මේ කාර්යය වෙන්නේ. මේකට දැන් මෙතන තියෙනවා ඒ தත්වයට தත්වෙච්ච උත්තරයනේ අර කියන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. කියන තුනම ඒක ක්‍රියාව කරන්නත් බෑ. සිතිවිල්ල පහල කරන්න තමයි කියන්නේ. සිතිවිල්ලට අර සිතිවිල්ලට අර මරණයට පත්වෙච්චනාන්ට සිද්ධකත වඩා සුසරූපේති මූර්තිමාපතියට පත්වෙච්චනාන්ට දෙකින් කරනකද්ද ආයුෂාර අපි වෙන්නේ නැහැ. ඒ සත්‍ය නිවෙන්නේ නැහැ. ඉන්ද්‍රයන් පසන් වෙනවා. අතන ඉන්ද්‍රයන් ක්‍රිය. මේ ඉන්ද්‍රයන් පසන්. දැන් ඔක අපේ සිත්වල ගන්නකොට අර ක්‍රියාවේ කොම් ගුණාරෝ නිර්වෘත්තය තෝරන්නේ. ඒ වගේ वो आज हो गई तो तुम दिखाएंगे अच्छी चलो तीन बार देखेंगे ये समझिए सबको ये बौद्ध दर्शन के लिए बौद्ध दर्शन के लिए एक विद्या अवस्थान अस्कंपना है लेकिन तुम्हारी एक दो ಸಮಾಧಾನ ಚಿತ್ತ ಕಾರಣ ಸಮಿತ ಚಿತ್ತಕಾರಣ ಪುಡು ಸೀಮಾವ ಪುಣ್ಯಮ चेतना क्या लिया मेरा नाम कम तीस रुपया कैसे कराने दिया ಹೀಗೆ ಚಿಂತನೆಯನ್ನು ಗಮನಿಸುತ್ತಿದ್ದೇನೆ ಹಾಗೂ ವಿಶೇಷವನ್ನು ಪರಮಾತ್ಮ ಚಿಂತನೆ ನಿಶ್ಚಿತೆ ಪ್ರಾಕಾರಿತ್ತವೇ ಅವಸಾನ ಅವಸಾನ ಕೊಟ್ಟಸ ಸಂಪೂರ್ಣ ದಣಿಯಿಂದಲೂ ಐಂಕರ ಕರ್ಮೆ ಐಂಕರಾಮ ನಾಂ ಏಕೆ ಉದ್ದವ ದಣಿಯ ಪ್ರದೇಶ ಕೊಡ್ತಾವ ಸಂಪೂರ್ಣವಾದ ಅನ್ನೋದು ಏಕತಾಗಿ ಉದಾಹರಣೆ ಉದಾಹರಣೆಗೆ ಅನ್ಸುತ್ತೆ ආයිෂ අවසන්ය තියෙනවා. දැන් කුකුත් ගලසෙන් කියලා අරගෙන තමයි අපි කියලා කිව්වේ. දැන් මේ ආයිෂ කියන්නේ අර ජීවිතයේ ඇති ඒ චිත්ත ජීවිතයේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂ දෙවිවට යම් කරන මේ කලාවන පරමාන්තය. ඒ කියන්නේ ව්‍යාපාරිකය මේ ජීවිතයේ මේ අනන්තය පරමාන්තය. ඒක අර අපතනාතේ විහරි වේ කියන්නේ ඒක ඒ වෙනස්කම් अरे जी में गुरु गुरु मत इतना जी हम जानते हैं एक फिक्र भक्सान का एक काम यज्ञ यज्ञ का करना ये जी क्या अपने क्या एक लाख तो गुरु में अच्छा है तब से मन मटन ಪರಿಣಾಮದಲ್ಲಿ ನನ್ನ ಮತ್ತೊಂದು ಸಮಯ ಎಂಕಿರು ಅದು ಎಂಟು ದಿವಸಕ್ಕೆ ಸತ್ಯ ಸತ್ಯಗಳು ಎತ್ತಿಲ್ಲ ಅದಕ್ಕೆ ಸಾವಿರ ಸತ್ಯಜ್ಞಾನ ಸಾವಿರ ಸತ್ಯ ಜ್ಞಾನ ಅದು ශරීරයේ පැවැත්මක් තියෙන එයාට හොල්ලන්න ශබ්ද කරන්න මුකුත් බෑ. ඒ පාවර සත්‍ය. ඒ සත්‍ය වටි කලමින් අදලම අවස්ථාව මේ ප්‍රසිද්ධ කෘති ප්‍රතිරෝධය. ඒ වගේම ප්‍රතිරෝධතාව පාවරාර කියලා තමයි ඒ සත්‍යයෙන් යනවා තමයි අනිසංසන්දී. ඒ මේ ධර්ම සතාරේ සින්න බැටා ගන්න දැන් ඒ වගේ සත්‍ය ඒ ආගෝ අර පරම ඒ තරම් වැඩ කරන කෙනෙක් ඒවත් නෙවෙයිවත් නතු මනයි උසප්පේ ඒ දැන් මේ අපේ මහාලෝක දෙක මේක කොහොමද දෙන්නේ දැඟලු දෙක කරද ඒ ඔතේ නවත් අත්තට ජීවිත කන්ද ජීවිත තුනු කරද ජීවිත දිහා අපි මොනවා කොට ඉතින් ඉතත ඒක ඒ ඒ සතුන ඒ තමයි මුත්‍ය ප්‍රයාහාරු නිකන් මුත්තේ කියලා හොලෙන්නේ තවත් මෙහෙම කළා අර පැවැත්මට හානියක් නොවෙන්න වෙන උෂ්ණත්වයක් විතරක් ඒක ඇතුලේ නිෂ්පාදනය වෙන ඒ උෂ්ණත්වය පිටට දෙන්නේ නැහැ. ඒක පරමාණුන්ම පාවිච්චි කරන පරමාණු නිරුද්ධ වෙනකොට ඒකත් එක්ක නිවන යනවා. ඉතින් පරමාණු නිෂ්පාදනය ඉතින් බලන්න මේ වේගෙන් කරේ. මේකට ප්‍රශ්න තියෙනවා. එන්නක ආයිෂා අල්හම්මනි ආශය කියන්නේ ක්‍රියාවක ක්‍රියාවක පැවැත්මක් ආශය කියන අපි ඒක කලින් කිව්වා. ඒ ආශය නම් කරන්නේ මොකක්ද හේතුව මේ ආශය ක්‍රියාව නම් කරේ ඒක මොකක්ද? අර පරිමාණය අර ඉලෙක්ට්‍රොනික අර ප්‍රෝටෝන වලට සංජානාදී ඒක මඩේ රට ගමන් කරනවා. ඒ පරිමාණය තමයි ඒ ගමනින් ගමන් කරනවා කියන එක ඉදිරිපත් කරන්නේ. ඒක ක්‍රියාකාරී. ඒ පරමාණු ක්‍රියාකාරීත්වයේ තියෙන නිසා පරමාණු ක්‍රියාකාරීත්වයේ තියෙන නිසා යාගේ ආශ්‍රමන්තුලිය සංකල්පය කියන්නේ. ක්‍රියාකාරීත්වය තියෙන පරමාණුයේ තියෙන විශ්වත්වයේ මේ ක්‍රියාව සංවිධානය වෙනවා. ඒක දෙකක් ක්‍රියාව සංවිධානය කරන විශ්වත්වය ක්‍රියාවෙන් විශ්වත්වය ස්ථාපිත. ඒක කලින් තමයි මේ පොතේ තියෙන බුදුහමගේ පරමාණු ගැන අහලත් නැහැ. පරමාණු තාත්තත් බුදුහාමුදුරුවෝ කියලා. ඒක පරමාණු නෙමෙයි කරා. පරමාණු අම්මයි තාත්තයි කියන බුදුහාමුදුරුවෝ. ඒ පරම කෙනෙක් අපේ බුදුහාමුදුරුවෝ. අපි අන්න නිවන්නා සමුද නිකන් විනාශකලා කියන්නේ පහත් කරන කියන්නේ. බුදුහාමුදුරුවෝ නිකන් දේශනා කරගන්න ඡායාවද ඡායාවද භාගී සංකල්පී දකින්න. මේ උදේට වේත් කළ යනකොට මේ විත්තම මේ පහ පොඩි ජීවිතයක් තියෙන විතරක්. ඒ කියන්නේ ඒ තරම් දාර්ශනික ඥානය දාර්ශනික ශක්තිය කොයිතරම් දුරද එක උන්වහන්ස වදාරන මගේ රුධිර අතට හමු නිවිච්ච එකම අණුවක් කල්ලෝක දහතේ ලෝක දහතේ නම් කියන තේද රූප අරූප කාම රූප අරූප තුන් ලෝක මේවා තමයි හතක් හතක් ගන්න තියෙන්නේ මිනිස් ජීවිතයේ වටිනාකම ලෝකෙන්නේ මේ කවුද බුදුනේ ඉන්නේ නෑ කියලා එකම අණුවක් මගේ අසත හමු නිවිච්ච අණුවක් ලෝක දහතේ අන්න ඒ ක්‍රමයේ යටතේ දැන් මේ කියන්නේ අර උෂ්ණත්වය ක්‍රියාකාරීත්වය දෙකේ සම්බන්ධතාවය අර නිරෝධ හොයාපත්තේ තමයි කියන්නේ. ඉතින් මේ දෙක අර ක්‍රියාවල තියෙන අර ක්‍රියාවල තියෙන ඒක අයිනිමත් නිසා මේ අන්තිම කියන ඉන්ද්‍රියන් ප්‍රසන්න වේ. ඒ ඉන්ද්‍රියන් ප්‍රසන්න වේ කියන්නේ කතාව කියනවා. දැන් අපි ඉන්ද්‍රියන් ගැන කතා වෙන්නේ. කියනවා ඉන්ද්‍රියන් කියන්නේ මේ දහතේ තියෙන ක්‍රියාකාරී ශක්ති පහක් කියලා. ඒක අසකනාසයේ ගුණේ කියන්නේ ආයතන ගැනයි කියලා ඒ ක්‍රියාකාරීත්වය නිෂ්පාදනය වෙන්නේ ස්ථානි බබන් නිසා. ඒත් දැන් මේ ඉන්ද්‍රියන් ප්‍රසන්නය වෙන කද්ද මේ ඉන්ද්‍රියන් ප්‍රසන්නය කියන්නේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ අනුකූල වූ ක්‍රියාකාරීත්වයන් කෙරෙන ඒ සත්‍ය සඳහන් යම් ධර්මයක් රූප කලාප නැත්නම් ඒ පරමාණු ශරීරේ සංකප්ප වෙලා තිබුණාම ඒ අවස්ථාවේදී ඒ කිවිච්ච ඒ රූප කලාවේ පරමාණු වල ක්‍රියාකාරීත්වය අර අපේ බදලු ක්‍රියාකාරීත්වයන්ට යොමනා කරන සංවේදන ඒ වේදන පරමාණු වගේ වෙයි. ඒක ඇති තාග්ගියට තාම සියුම් මට්ටමට ඒ පරමාණු වල தত্ত্বය ඉතාම වෙලා ඉතාම සෞම්‍ය මට්ටමේ උෂ්ණත්වයක් හඳවන පරමාණු කියලා ආරයි. එතන ඒ දැන් අර දස්සල දස්සල දස්සල ඒවා තිබිච්ච ගොරෝසු කටුක මේ මම හරිය ඔක්කොම අයින් කරලා අයින් කරලා මේ ඇවිල්ලා තියෙන්නේ ඉතාම යම්දන් නවත් රැඳෙන නොරැඳෙන මට්ටමේ සිව්මක්. දැන් ඔය මට්ටම අර දින හතෙන් අයින් වෙන්නේ ඒක නැතිලා යන පුද්ගලයනේ. ඒක අන්තිම දිනේ දින තියෙන හත් දවසයි. ඒ තමයි පුණ්‍ය අවස්ථාව ඔය නිගිටයි. ඒත් දැන් මේ ඉන්ද්‍රියන් ප්‍රසන්න වෙන්නේ කියන කතාවට යන්න බෑ. මේ ඉන්ද්‍රියන් ප්‍රසන්න වීම ඒ තාම සිව් මට්ටමේ කතාවක්. ඒක නමුත් ඒකට අයිති ඒකට අදාළ ඒ සවතින් ස්වරූපේ දරෝධ මට්ටමට වැඩ කරන පුද්ගලයා. ඒ කියන්නේ හරියට සංජීවන පුද්ගලයා. හරියට දැකට රැකෙන. හරියට ගුණ ගන්න ගැති පුද්ගලයාගේ එයාගේ ප්‍රමාණයට අර ගුණ ගන්න රටාවෙන් හැදෙන මේ කියන ප්‍රමාණ වල පෞද්ගලයන්නේ ආර ඒස්මයේ කියන දඩමු ගතිය, ගුරුසු ගතිය, චිත්ත ගතිය. ඒ ප්‍රමාණයට ඉන්ද්‍රිය ප්‍රසාදයෙන් ප්‍රසන්න නැහැ ඒ ඉන්දියන් ජන්මවාදීන් අසකනාගේ දුව ශරීරේ දේවා කුපත. දැන් මෙන්න මෙතන මේක උත්තරයාගේ අපේ අර ප්‍රසන්නභාවය වගේ නෙවෙයි. ඒක නිකන් ධර්මවලක් සිද්ධ කළා. ඒ ඒ අපේ ප්‍රමාණින් හදේ ඒකත් අත්ත. නමුත් මේ උත්තරයාගේ තාමකින් මත්තමින් හිතාලේ මේ ප්‍රසන්න වෙච්චහම ඒ ප්‍රසන්න භාවයෙන් දෙන්නේ මොකද්ද? අර ඇතුලේ කාන්දමේ යම් ප්‍රමාණයක අවශ්‍යතාවයන් අවශ්‍යතාවයක් එක්ක වැඩ කරපු ස්වරූපේ යම් ප්‍රමාණයක් තිබුණා නම් ඒකත් නිරුද්ධ වෙනවා. අර කෙනෙක් සාමාන්‍ය මට්ටමේ ඉතාමකින් පිරිසිදු මට්ටමේ එනකොට ඒ ඇතුලේ ඇති වෙන උෂ්ණත්වය ඉතාම ප්‍රසන්න පිරිසිදු ස්වරූපයක් ගන්න. ඒ සත්‍යය ඇතුලේ රහත් කෙනෙකුට ඒ අවස්ථාවේ ඇති වෙන තුන්වන් පාන අවස්ථාවේ මේ පිළිවන්තන අවස්ථාවේදී ඒ විදිහට සමාපත්තිය සංයෝගය නිද්දේ ඒ සංඥාවේ ජීවිතයේදී අතමයි යොදිනවා ඒක ගන්නේ දෙන්නේ ඒ කටේ පත්තෙන් ඉච්චලා මේ චිත්ත බලයට කියන හැදේ දෙන්නලා අපේ ජීවිතේ ලබනා ගන්න දෙන්න විගහමු දෙන්නේ ගන්නේ ඒ ප්‍රසන්න බහර ආය ඇති උනන්දු විරෝධ භවකත්තේ නැති ඇති උනන්දු හිතනවා මේකෙන් මම කාටද උදව් ලබා දෙන්නේ? ඒ මොකද? අර ඉන්දියන් ප්‍රසන්නලා. ඒ ඉන්ද්‍රිය ඒ ප්‍රසන්න ඉන්දියන් ආයතනයට ඇවිල්ලා. කනනාසයේ දෙකොට පුරි ඉතිරි ගිහිල්ලා. ක්‍රියාවට යටින් නිරෝධයෙන් නැතිවම නැතිවලා ආය හැකියි. ඒ අසදිනා ගන්න මිනිහගේ ප්‍රසාදය කොච්චර දුරට නැගීද කියලා කියන්නේ. දේහ පරිවේදනා ගන්න පුද්ගලයාගේ දර්ශන මේ මේ හැදීම කොයි තරම් දුරට ප්‍රසාදයටපත් වෙනවා අන්න ඒක නිසා ඒ නිරෝධයට සත්‍යච්ඡ උත්තර නිරෝධ සමාපත්තිය යන්නේ කියලා අවසාන දිගන්නේ දැන් උන්වහන්සේලා දන්නවා දැන් ප්‍රසන්න ස්වરૂපයක් මගේ ජීවිතේ බොහොම සුළු වෙලාවකට ඇතිලා ඒක නිසා මේ දර්ශනේ මේ කලා හැලිච්ච නිකන් මේ ජීවත් චිත්තයේ බුද්ධන ඉදිරියේ වෙන පුදාන එයාගේ අර ජීවත් චිතේ ජීවත් ගතිය හොඳට පණ ගහලා මගේ දුර සත්තාවෙන් ඉතිරිවෙලා එතනින් ගලා ගන්න ඒ ත්‍යාවෙන් විවිධ විදිහට ප්‍රයත්න සතපුදු මුදෙන්ද අර සිටින දානෙ උඩ ඒක නිසා දුක්පත් කෙනෙක් බලාගෙන යන්නේ කියලා පින්නේ යාගලන් කියනවා පිටපා ඒ මොකද ඒ අවස්ථාවේදී ප්‍රෝකෙට යහපත කළා දුකේ වැටලන්න පුද්ගලයන් ගොඩ ගන්න. සින්හන් කියන අවස්ථාවේදී ඒ චීන බුදුන්කාරකයෝ කයි. መሆን ጊዜ ጋር ይሁላ እናንተ ሀሜላ ናጀ ብለሆ ጨነ ቀሴ ብገሩ መህራታ ነው ገና ይወቁ ማቀጥ ይችላል እንጂ ማንስ በመጥተን ድሮ ጉድል ይሄድ ቢሆነ በሁት ነገር አንደው ዳነጋህ ታጥቀደ ይላል ሁሉም ልዩ ተይታ ነበር እኔ ሳብት ይካዳህን ማጠናቀና መቅዳት ተጣለ ඉතින් අපේ මේකේ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල මණ්ඩල සමහර අයගේ කුඹරවල මඩ ඔක්කොම මේ රත්තරන් වලයි කියලා කියනවා. ඒ නම් නම් අපේ අපි මහන්දපා මේ ජනවා ගන්න. හා ඒ රත්තරන් උනත් නුනා. ඒ தත්ත්වය හිතට ආවුද්දයන්ට රත්තරන් කිසිවද. රත්ත්වයකට ගණන් ගන්න. ඉතින් අපිට ලොකු නිසා වේලේ තියෙන මඩක් රත්තරන් කරනවා බැහැ. ඉතින් ඒ ඇති එහෙම දිවිචාය දිනීමේ කෙනෙක් දිවිචායේ නම් වෙන්නේ මොකද්ද? ප්‍රසාර කිච්චක් ලැබෙනවා. කුඹර නෙමෙයි

එහෙම වාසනාවන්තේ කරන්න අර මේ සමාපatti ස්වරූපෙ දෙන්නා මේ යදහස්තලයට කියන්නේ දෙන්නේ අපේ ජීවිතය මේ හස්තනාවේ ජීවිතය දැකගන්න අපිට මේ සමාපatti සමාදිරන්නේ ඊට මහාදින ඥාන ඥාන සුළු ප්‍රාකාරිකයන්ගෙන් අර ප්‍රසන්නේ අපිට මුකුද්දල කොච්චර ඉන්නවද තමයි ඒ කුද්දල කතා කරනකොට කතා විනාශ යන මේ සිත් අදී යනවා अजय अजय राम और अभी मतलब शुरू कर और बल निकट अरे अभी है आज आई आपके काज से राज अच्छी तक लोगों की अपने निकट अभी क्षमता ने अंतिम खत के स्वरूप अभी कर लाई अरे फिर स्वरूप अंश एक कला को ना रचना एक निशा बहुत जन रखूँ दीजिए गृह में ज्ञान अंत बुद्ध बहुत जन चले पूजा हम बद्ध बोझ जानना එහෙනම් බෞද්ධකද හරක් නැදේ ඉන්න හරකක් බෞද්ධයෙක්. ඉතින් මෙන්න බෞද්ධය කියන්නේ. ඒ බෞද්ධය කියන්නේ බෞද්ධ ආජීවකට ගෙනියන පුද්ගලයන් බෞද්ධ බුද්ධිමත. ඒ බෞද්ධ ගෙනියන අයිතිවාසිකම් ගමන්නේ ආ මේක මේ පාරේ මේක තමයි මේක. මෙයා කන්දේවා මේ ජීවිතේ බොහොම ප්‍රයාසනාවන් දීක කාලේ ගණනාවක් කරන දේ තමයි කියන්නේ කිසිත් නෑ අපි තනියෙන් ජීවිතේ පාවිච්චි කරන කල්ලා කියන්නේ නෑ. प्रयोग का करे अपने प्रियंकार का दास का अपने बीज वासनाओं को लगाने सिर्फ एक है चौदह दिन देखना मुझे आठ कला बैठी अंत रचना ज्ञान में आ जाता अपनी राय मेरे पास भरंगा में तो अभी सब पूछा जब मैं मैं कुछ अंतर्गत

बीज संख्य में जाकर अगर इंद्रियों के साथ सभी को बता रखा होता तो मेरा धन्य यहाँ तक तुम समझ इंद्रियों करने हुए मैं क्या भी सील बना के अब यहाँ तक मुक्त पिंड पिंडा देख पिंडा मैं हम बने नहीं सकते काम के मुस्लिम दिखने वाले बनाओ ये राम हम लोग हे राम करेंगे चुपता होता है ධර්මයන් සැලබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන් හේලිස්සේ නිත්‍යං ලබ්ධා පුතායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයන්නෝ සුතං බලං ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේස අතෝ නිම්බාන සම්පත්ති ඉනාතේ සම්පති